ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දරය. ආයුබෝවන් මිතුරු මිතුරියනි හිතවත් රසික රසිකාවනි අපි ඉරිදා සංග්‍රහය ආරම්භ කරමු සුපසන් මුහුණ නිමල බැල්ම කතාවෙහි ඇල්ම මියුරු වදන් දැඩි සෙනෙහස සහ අදරැති දැක්ම සදා ඇලුණු තැනැත්තාගේ ලක්ෂණ වන බව උපදේශ ශතකය පොතේ මහාචාර්ය සමන්චන්ද්‍ර හුවා දක්වනවා හිතෝපදේශයෙන් කරුණු අරගෙන. ඒ අදහස වටිනවා. මිත්‍රත්වය, සත්පුරුෂ සේවනය හැම විටකම අපේ ලෝකය ගොඩනැගීමටත් මිනිසුන්ගේ හිතසුව පිණිසත් හේතු වනවා. ඒ සියල්ල අතරින් ගලාගෙන යන සෙනෙහස ලෙන්ගතුකම පිළිබඳව දේවානන්ද වෛද්‍යසේකර ගැයූ ගීතයක්. මේ ගීතය ගුවන්විදුලි ගීත නාටකයකට තමයි ඇතුළත් වුනේ. මල්ලිකා කහවිතත් මුල් ගායනයේදී අපිට මතකයි සම්බන්ධ වුණා. දේවානන්ද වෛද්‍යසේකරගේ මේ ගීතය ඔබේ රස වින්දනයට හේතු භූත වේවි. Thank you. සන් කුසලානි මදිරායි රන් කුසලානි මුදු මනුමාලා මදිනී කරා ඔබ ජය දක්වා ජය තෙන් නැසිගෙන වී රැකගනිමි මං යාතින් මහතු සොඳුරිය දියනවන්නේ පෙම්මදිරාවේ රන් කුසලානේ පෙම්මදිරාවේ රන් කුසලානේ බුදු මදුමාලා තුමා වේදිතයක් නැති ගීය හිස් වචන වැලක් පමණයි ජීවිතය හසුරුවනු ලබන ආශ්චර්යවත් බලය ඇත්තේ වේදිතයන් තුලයි. වේදිතයයි කියන්නේ වින්දනයක් ගෙන දෙන හැඟීමක් පහළ කළ හැකි කරුණු වලට බව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් පවසනවා. වේදිතයන්හි කෙටි තේරුම විඳිය යුතු දෙය යන්නයි. feelings මහාචාර්ය සනත් නන්දසිරි ඩෝල්ටන් නල්විස් කාව්‍ය රචකයා නැත්තම් ගීපද රචකයාගේ ගීතයක් ගායනා කළා. ඒ ගීතය බාර දෙද්දි රචනය මමත් ළඟ හිටියා මං එතකොට බොහොම පොඩි කෙනෙක්. තරුණ කාලයේ මුල මහාචාර්ය සනත් නන්දසිරි ගුවන් විදුලියට සරල ගී වැඩසටහනකටයි ඒ ගීතය ගායනා කළේ කතරගම දෙවියන් සම්බන්ධ ගීතයක්. අභිමංගල කන්ද කුමාරා කරුණානිධාන රෝහණ පුර කන්ද කුමාරා කන්ද කුමාරා අත්මාන රූප අභිමංගල කන්ද කුමාරා කරුණානිධාන රෝහණපුර කන්ද කුමාරා කන්ද කුමාරා කල්පනා පියුම් මනසින් පුදා වඳිමු සුබ කල්පනා පියුම් මනසින් පුදා වඳිමු මනිකං කෙරේ විරාජමාන කං කෙරේ විරාජමාන කන්ද කුමාරා අසමාන रूप अभिमङ्गल कन्द कुमार කරුණානිධාන රෝහණපුර කන්ද කුමාරා සේවනේ හද ශෝක වේදනා මුදවන්න දේවනේ කරුණා විශාල පුණ්‍ය වූ කරුණා විශාල පුණ්‍ය වූ කන්ද කුමාරා අස්මාන රූප අභිමංගල කන්ද කුමාරා කරුණානිධාන රෝහණපුර කන්ද කුමාරා කන්ද කුමාරා මිරිඟු ලියක්සේ දිස්වේ මේ සසර ඉපිද මැරෙයි යලි ඉපිදෙයි නැහැ අතර දහම සුව පිනිසමය සිහි කොට නිතර සබඳ කල යුතුය ඔබ සජ්ජන ඇසුර සසර මිරිඟු දියක්සේද ඇසිල්ලකින් නැසී යන බවද සලකලා තහම සහ සුවය මේ කරුණු පිණිස සජ්ජන ආශ්‍රයම කළ යුතුය ඇතිනම් ඇති වෙන්නේ විනාශයක්ම පමණයි සාමා චිත්‍රපටිය 1965 මැයි මාසේ 13 වෙනිදා තමයි වාර්තා වේ හැටියට තිරගත වෙන්නේ. චීන ජන කතාවක්. චීන කතාවක් ඇසුරින් සාමා වේදිකා නාට්‍ය පදනම් කරගෙන මේ චිත්‍රපට කතාව ලියලා ජී.ඩී.එල්. පෙරේරා තමයි නිෂ්පාදනය කළේ අධ්‍යක්ෂණය කළේ. සුගතපාල සෙනරත්යාපා ලියූ ගීතයක් සාමා චිත්‍රපටයට ඇතුළත් වුණා. ඒ ගීතය අපි දැන් ඔබේ සවන් පතවලට යොමු කරනවා. මල්ලිකා පෙරේරායි මේ ගීතය ගායනා කළේ ජයතිස්ස අලහකෝන් සංගීත වේදිකාවේ නිර්මාණයක්. කරන විශ්වාසවන්ත පිරිසිදු සිත් ඇති අය කෙරෙහි යමෙක් දෙහිවින් අහිතකර ලෙස හැසිරෙහිද භාග්‍යවත් පෘථුවි මාතාව ඔබ අසත්‍ය පොරොන්දු සහිත ඒ මිනිසා කුමක් හේින්ද උසුලා සිටින්නේ හේතා ගැඹුරු දහමක් පළට කරන අදහසක් එම අදහස වෙනුවෙන් අපි වංග ගීතයකට යොමු වෙනවා වංග දේශය බෙන්ගාලය වංග සාහිත්‍ය රවීන්ද්‍රනාථ tagore අපට මතක් වෙනවා. බොහෝ රසිකයින් කැමති වංග ගීත අසන්නට. භාෂාව නොතේරුණත් එහි මිහිරට සංගීත මිහිරට අපේ රසිකයින් ප්‍රිය කරනවා. මේ ඒ බඳු ගීයක්. জানো সখী রে ওই শঙ্কা দঙ্গতালে බුදුජනයන් විසින් කියනු ලබන වචනය සිනා සහිත වූයේ ප්‍රිය වූයේ නමුත් නොකල්හි හටගන්නා මල් මෙන් බියම උපදවන්නේ වෙයි බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම යමක් කීවනම් කී දේ තමයි කලේ යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී මහා කරුණික මහා ප්‍රඥාවන්ත බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වුණේ සත්‍ය ධර්මයමයි. ඒ මුඛයෙන් ශ්‍රී මුඛයෙන් කළ දේශනා පසුව අපේ රටට දන්ත ධාතුන් වහන්සේ වැඩම කළා. ඒ බුද්ධ මුඛයේ දන්තයන්ට වැඩි වෙදි ඒ ධර්මය ලෝකයේ පුරා පතල වුණා. අවුරුදු දහස් ගණනක් තිස්සේ දලදා පූජාව දලදා පෙරහැර ඇසල පූජාව මේ වතාවත් වලට කාලය එළඹිලා තියෙන. දලදා වහන්සේ ගැන කොතරම් කවි ගීත කතන්දර ලියවිලා තියෙනවා. අපි සුජාතා අත්තනායකගේ හඬින් අසමු දලදා වහන්සේ පිළිබඳ මේ ගීතය. කුරුරු බ්‍රහ්ම गुरु विष्णु गुरु ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක.